समन्त චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ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 භෝජනේ මත්තඤ්ඤෝ හෝති ජාගරියං අනුයුක්තෝති සත්තහි සද්දම්මේහි සමන්නාගතෝ හෝති චතුන්නං ඥානානං ආභිචේතසිකානං ditta ධම්ම සුඛ විහාරානං නිකාමලාභී හෝති අකිච්චලාභී අකිසිරලාභීති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසේත් අපි සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් වූ ධර්මය ශ්‍රවණය කරගන්න. සූත ධර්මය මාලාවක් හැටියට මජ්ක්‍ධිම නිකාය ඇසුරු කරගෙන දේශනා මාලාවක් හැටියට සිද්ධ කරන දේශනාව තුළ අද දවසෙත් අපි උතුම් වූ සූත්‍ර දේශනාවක් පිළිබඳව දැනගන්න, ශ්‍රවණය කරගන්න, විමසා ගන්නටයි සූදානම් වෙන්නේ. තථාගතයන් වහන්සේගේ දහම අපේ මේ ජීවිතේට මෙලොව පරලොව උදෙසා පුදුමාකාර සැනසීමක්, සුවයක්, නිවීමක් ලැබෙන දෙයක්. මේ ධර්මය කියන්නේ පින්නාත්නි අපිට ලෞකික වශයෙන් උත් ලෝකෝත්තර වශයෙන් උත් සැනසීම ලබන්න පුළුවන් දෙයක්. තථාගතයන් වහන්සේගේ දහම අපේ ජීවිතේ නොඑක් නොඑක් අවස්ථාවලදී ඒ බුද්ධ දේශනාව, බුද්ධ වචනය ඒ පිරිතක් හැටියට අපි ශ්‍රවණය කරගන්නවා මේ ජීවිතේදී. අපේ ජීවිතයට හාත්පස ආරක්ෂාවක් ලබා දෙන පරිත්ත හැටියට සඳහන් කරන පරිසමන්තතෝ තායති රක්කතිති පරිත්තං හැටියට සඳහන් කරන පිරිත තුල පුදුමාකාර ආරක්ෂාවක් තියෙන බව අපි දැනගෙන තියෙනවා. ඒ නිසා මේ බුද්ධ වචනය සූත්‍ර දේශනාවක් හැටියට මේ ශ්‍රවණය කරගන්න ලැබීමත් මහා භාග්යක්. තථාගතයන් වහන්සේගේ ජීවිතය තුල ජීවිතයේ තුල නොඑක් නොඑක් ආකාරයේ වෙච්චි සිදුවීම් මාලාවක් තමයි මේ සූත්‍රයන් තුල විස්තර සඳහන් වෙන්නේ. ඒ ජීවිතය තුල ඒ ජෙදිච්චි සිදුවීම් තුල නොඑක් නොඑක් අවස්ථාවලදී ඒ ආකාරයට තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන්නට යෙදුනා. ඒ මනසවලට තේරෙන ආකාරයට වැටෙන ආකාරයට නොඑක් අවස්ථාවන් වලදී ධර්මය දේශනා කරන්නට යෙදුනා. ඉතින් මේ දේශනාවක් අද දක්වාම අපිට ශ්‍රවණය කරගන්න ලැබෙන්නේ ඒ උතුම් වූ මහා සංඝරත්නය කරපු කැපකිරීම නිසා ඒ නිසා මේ ජීවිතයේ පින්වත්නි මම මේ සඳහන් කරන්නට යෙදුනේ මේ තථාගතයන් වහන්සේගේ ධම කියන්නේ අපේ මේ ජීවිතයට ලෞකික වශයෙන් උත් පුදුමාකාර ආරක්ෂාවක් සැනසීමක් ලැබෙන දෙයක්. ලෝකෝත්තර වශයෙන් මේ බුද්ධ වචනය සූත දේශනාවන් හැටියට අපි ශ්‍රවණය කරන කරණීයමත් සූත්‍රය, රතන සූත්‍රය ආදී සූත දේශනාවන් පවා අපි මේ දේවල් ශ්‍රවණය කරලා සජ්ජායනා කරලා මේ ජීවිතේ පුදුමාකාර ආරක්ෂාවක් පිහිටක් ලබනවා. ඒ වගේ මේ දේශනා වුණොත් මේ 84000ක් ධර්මස්කන්ධය අපිට පුදුමාකාර සැනසීමක් ලබන්න පුළුවන් උතුම් වූ දෙයක්. ඒ නිසා ධර්ම ගෞරවය උපදවා ගන්න මේ ජීවිතේ දේශනා කරන මටත් මේ පින්නත් ඇයටත් පුදුමාකාර සැනසීමක් ලබන්න පුළුවන් දෙයක් මේ ධහම කියන්නේ. අන්‍ය ආගමක අය ඒ පින්වත් අයට ඒ ඒ ආගම්වල තියෙන නොඑක ආකාරයේ පොත් ඒ අය කියවලා තියෙනවා. බයිබලය, කුරාණ ආදී ඒ ඒ ආගම්වල තියෙන පොත්පත් ඒ අතෝ දැනගෙන තියෙනවා. බෞද්ධ වෙච්ච අපිට තෙරුවන් සරණ ගිය අපිට තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ අරගෙන කියව ගන්න පුළුවන් නම් නව කතා කෙටි කතා කියවලා ලබන සැනසීමට වැඩිය ලෞකික ලෝකෝත්තර උභයාර්ථ සාධනය උදෙසා පුදුමාකාර යහපතක් වෙනවා තථාගතයන් වහන්සේගේ මේ දේශනාවන් කියවලා බලන එක. ඒ දේවල් ධාරණය කරගන්න එක. ඒ දේවල් අවබෝධ කරගන්න එක. ශ්‍රද්ධාව ඇති කරගන්න එක. ඒ නිසා මේ සූත දේශනාවන් මේ පින්නත් අය නැවත නැවත කියවන්න. කියවලා තියෙන සූත දේශනාවන් උනත් මේ සූත බොහෝ තියෙනවා. මේ අද මේ මාලාවක් හැටියට දේශනා කරන සූත්‍ර පවා මේ පින්නත් අයට දේශනාව අහලා ඉවරලා හරි කියව ගන්න පුළුවන් නම් අද ඕන තරම් පහසුකම් තියෙන නිසා ත්‍රිපිටක පොත් ලබා ගන්න පුළුවන් ඒ ඒ දේවල් පහසුවෙන් ලබාගෙන ඒ දේවල් කියව ගන්න පුළුවන් නම් පුදුමාකාර ශ්‍රද්ධාවක් හිතේ ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා පින්නන්නේ. ඒ නිසා මේ දේවල් මේ පින්නත් අය කියවගෙන ඒ සද්ධාව තමන්ගේ හිත තුළ ඇති කරගන්න. තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න. මේ පින්වත් අයට අද දවසේ මේ පින්වත් අයට මේ ධහමේ තියෙන වටිනාකම ගැන මතක් කරන්නට යෙදුනේ. ඉතින් මේ ධර්මය අද දවසේ ශ්‍රවණය කරගන්න ලැබෙන්නේ උතුම් වූ සූත දේශනාවක්. පුදුම සද්ධාාවක් ඇති කරගන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ ධර්මය තුල සැනසීමක් ලබන්න පුළුවන්. උතුම් වූ සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි සේක සූත්‍ර දේශනාව. සේක සූත්‍ර දේශනාව තමයි අද දවසේ මේ පින්වත් අයට ශ්‍රවණය කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ දේශනාවන් පින්වත්නි හොඳට මේ පින්වත් අය ශ්‍රවණය කරගෙන සද්ධාවෙන් මේ දේවල් පින්වන්නේ තමන්ගේ ජීවිතයටත් ඇතුළත් කරගන්න. එහෙම ඇති කරගත්තොත් අර පිරිත තුලින් ලබන්නා වූ ඒ සැනසීමට එහා ගිය සැනසීමක් මේ ජීවිතයේ පින්වත්නි අපිට මේ ධර්මය තුලින් ලබන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න එක ඒ ශ්‍රවණය කිරීම තුලින් ලබන්නා වූ සැනසීමට එහා ගිය සැනසීමක් මෙලොව ජීවිතයේ අපිට ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අද දවසේ මේ සේක සූත්‍ර දේශනාව පිළිබඳව අපි විමසා ගන්නට බලමු. තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ සේක කියන සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ මෙහෙම. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව ආනන්ද මහරහතන් වහන්සේ විසින් ඒ දේවල් ධාරණය කරගෙන ධර්ම භාණ්ඩාගාරික වෙච්චි ආනන්ද රහතන් වහන්සේ විසින් මේ අපිට අද දක්වා මේ ආවේ ඒ උතුමන් වහන්සේ නිසා. එනිසා උන්වහන්සේ මේ ධර්මය සත්‍යයනා මගින් රැගෙන ආපු අවස්ථාවන් වලදී උන්වහන්සේ භාගතුන් වහන්සේගෙන් අසලා තියෙන මේ ධහම අද දවසේ මේ සූත්‍ර දේශනාවත් තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට බාර කරපු දේශනාවක්. තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට බාර කරපු දේශනාව. ආනන්ද ස්වාමීන් වහන්සේයි මේ සූත දේශනාව දේශනා කරන්න මේ ධර්ම කාරණා. අපි විමසා ගන්න බලමු පින්වත්නි මේ තථාගතයන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ කපිලවස්තුපුර නුවර නීගෝදාරාමේ. නීගෝදාරාමේ තමයි තථාගතයන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ. මේ කපිලපස්තු නුවර කියන මේ තථාගතයන් වහන්සේගේ සිද්ධාර්ථ බෝසත් අවධියේදී ඥාතීන් වෙච්චි මේ ශාක්‍ය කුලේ ඒ අය පිරිස තමයි ඒ ඒ නිග්‍රෝධාරාමයේ වාසය කරේ ඥාතීන්. ඉතින් තථාගතයන් වහන්සේ මේ වාසය කරපු මේ කපිලවස්තුන නිග්‍රෝධාරාමයේ වැඩ ඉන්න කාලයක තථාගතයන් වහන්සේට ආරාධනාවක් ලැබෙනවා. මොකක්ද ලැබෙන ආරාධනාව පින්වත්නි? මේ කපිලවස්තුපුර ශාක්‍යයන් විසින් නවං සංඛාගාරං අචිරකාරිතං හෝති අනජ්ජා උත්තං සමනේනවා බ්‍රාහ්මණේනවා කේනිචවා මනුස්ස භූතේන සඳහන් වෙලා තියෙනවා පින්නාදී සූත්‍ර දේශනාව තුළ තථාගතයන් වහන්සේ මේ විහාරයේ වැඩ ඉන අවස්ථාවේදී මේ ශාක්‍යයන් විසින් තථාගතයන් වහන්සේට ආරාධනා කරන්නට යෙදුනා නව සංතාගාරයක් නව සන්තාගාරං අචිරකාරිතං හෝති. අලුතෙන් කරන ලද සන්තාගාරයක්කට වැඩම කරන ලෙස ආරාධනා කරන්නට යෙදුනා. මේ සන්තාගාරයක් හැටියට පින්නෝදි සඳහන් කරලා තියෙනවා අර්ථ කතාව තුළ ඒ කාලේ ඒ ඝන රජවරු තමයි ඒක පාලනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක රජ කෙනෙක් නෙවෙයි බොහෝ රජවරු ඉන්නවා. මේ රජවරු මේ සන්තාගාරය කියන මහා විශාල මේ ශාලාවක්. රැස්වීම් ශාලාවක්. මේකට පැමිණිලා මේ රජවරු සාකච්ඡා කරනවා. නොඑක ආකාරයේ දේවල් සාකච්ඡා කරමින් තමයි ඒ දේවල් කරන්නේ. ඒ නිසා අර්ථ අනුශාසනාව නිසා සංතාගාරය කියලා සඳහන් කරලා තියෙන අර්ථ කතාව තුළ ගිහි ආයත නොඑක් විදිහට ඒ කර්මාන්ත කර ගැනීම සඳහා අවවාද දෙනවා. ඒ නිසා සංතාගාරය හැටියට සඳහන් කරලා තියෙනවා. ඒතර අපිට දැනගන්න පුළුවන් සංතාගාරය කියන්නේ විශාල ශාලාවක්. රැස්වීම ශාලාවක්. ඉතින් මේ අලුතෙන් කරන ලද ශාලාව බලන්න ගියපු මේ ශාක්‍ය රජවරුන්ට මහා අදහසක් ඇති වෙනවා. මහා පින්වන්ත අදහසක්. අපේ ජීවිතේ පින්නාත් නොඑක ආකාරයේ උතුම් දෙයක් සිද්ධ කරගන්නද යනකොට බෞද්ධයෝ කරන දෙයක් තමයි තෙරුණුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා. දානයක් දීලා හෝ පිරිතක් සජ්ජහානා කරලා හෝ ආශිර්වාදය ලබා ගන්නවා. ඒ වගේ මේ ශාක්‍ය කුලයේ ඒ අයටත් ඒ රජවරුන්ටත් අදහසක් ඇති වුණා මේ නව සංතාගාරය දැක්කායින් පස්සේ මහා දිව්‍ය විමානයක් වගේ බොහොම අලංකාර මේ ශාලාව කවුද පළමු කොට පරිභෝග කරන්නේ පරිහරණය කරන්නේ කාට සුදුසු කියලා මේ ශාක්‍යයන්ට හිතෙනවා ඒ උතුම් අපේ ඥාති ශ්‍රේෂ්ඨයා කවුද ඥාති ශ්‍රේෂ්ඨයා තථාගතයන් වහන්සේ ඒ පරිහරණය කරොත් හොඳයි කියලා ඒ තථාගතයන් වහන්සේගෙන් ධහම ශ්‍රවණය කරගන්න ලැබෙනෝ නම් බොහොම හොඳයි කියලා මේ ශාක්‍යයන්ට හිතෙනවා. මෙහෙම හිතලා තථාගතයන් වහන්සේ එරෙට ගිහිල්ලා ආරාධනා කරනවා. තථාගතයන් වහන්සේ එත් ගිහිල්ලා සඳහන් කරනවා තං භන්තේ භගවා පඨමං පරිභුංජන්තු. භාගතුන් වහන්සේ පළමුව පරිභෝග කරන්න. ඊට පසුව ශාක්‍යයන් අපි විසින් පරිහරණය කරන්නම් කියලා සඳහන් කරනවා. භාගතුන් වහන්සේ තුෂ්ණිම් භූත භාවයෙන් ඒ ශාක්‍යයන්ගේ ආරාධනාව ඉවසුවා. පසුව ආරාධනාව ඉවසූ බව දැනගත් මේ ශාක්‍යයන් විසින් නැවත සංතාගාරයට ගිහිල්ලා සඳහන් කරලා තියෙනවා පින්වත්නි බොහෝමත්ම අලංකාර වූ වස්ත්‍ර වලින් ඇතිරිලි වලින් බිම අතුරන්නට යෙදුනා. බිම අතුරලා හැම තැනකම අතුරලා තථාගතයන් වහන්සේට වැඩ සිටින්නට වෙනම ආසනයක් පනවලා මේ මහා විශාල ශාලාවේ හරියටම මැද ඒ කණුව අසල තථාගතයන් වහන්සේට ආසන ආසනයක් පැනෙව්වා. බොහෝම අලංකාර කොට සඳහන් කරලා තියෙනවා පින්වත්නි මේ සරසපු සැරසීම තථාගතයන් වහන්සේට ලෝහිත වර්ණයෙන් යුක්ත වූ කොට්ටයක් සහිතව ආසනයක් පනවලා තියෙනවා. බොහෝම මුදු වූ ඇතිරිලි අතුරලා. ඒ වගේම ඉහළින් තථාගතයන් වහන්සේට ඉහළින් රණින් රිදියෙන් යුක්ත තරු මෙන් වියනක් සකස් කරලා තියෙනවා. දොළොස් වියනක් පමණ දිශාවට මල් මාලාවෙන් යුක්තව මහා අලංකාර ලෙස සරසලා තියෙනවා. එහෙම සරසලා රහතන් වහන්සේලාට වැඩ සිටින ලෙස ආසන පනවලා තියෙනවා. පරියංකයෙන් යුක්තව පහසෙන් වැඩ සිටින්න ආදී වශයෙන් ආසන ආදිය සකස් කරලා සුදු රෙදි අතුරලා බොහොම අලංකාර ලෙස පින්වත්නි ශාලාව සකස් කරලා ඒ රහතන් වහන්සේලාට තථාගතයන් වහන්සේලාට තථාගතයන් වහන්සේට පැම් පැම් වලින් බොහොම ඒ පාදෝණය කරගන්න පැන් ආදිය සකස් කරලා තථාගතයන් වහන්සේට ආරාධනා කරන්නට යෙදෙනවා. තථාගතයන් වහන්සේට ආරාධනා කරන්න යෙදෙනවා මේ නැවත මතක් කරන්නට යෙදෙනවා. මේ ශාලාව පරිභෝග කරන්න කියලා. ඉතින් මේ ශාක්‍යයන් විසින් ඒ සන්තාගාර ශාලාව පමණක් නෙවෙයි. ඒ ශාක්‍යයන් විසින් බොහෝ ඒ ශාක්‍ය ඒ නගරේ නගරේ සඳහන් කරලා තියෙනවා 12 යොදුනක් පමණ ප්‍රමාණයේ ඒ පාරව අතුගාලා ඒ ශාක්‍ය ඒ පුරවරේ ඒ ගම් වාසීන් දැනුවත් කරලා තථාගතයන් වහන්සේ අද වැඩ වාසය කරන ඇතුළු ගමේ ඒකින්ද නිශ්ශබ්දතාවය තථාගතයන් වහන්සේ නිශ්ශබ්දතාවයට කැමති. නිසා දරුවන් ආදී ඒ දරුවන්ට කලින් කෑම ආහාර ආදිය දීලා නිදි කරවලා මේ විදියට අනබෙරයක් යවනවා. ඉතින් අනබෙර ගහලා එයාට දැනුවත් කරලා මේ මාර්ගය බොහොම අලංකාරයෙන් සරසනවා. පහන් ආදිය තියලා ඒ ගෙවල් වල දද ආදිය ඔසවලා කෙසෙල් ඒ වගේම පුන් කලස් ආදී තබ්බල බොහොම අලංකාර ලෙස සකස් කරා කියලායි පින්වත්නි අර්ථ කතාව තුළ දක්වලා තියෙන්නේ. ඉතින් මේ මාර්ගයේ දෙපස බොහොම අලංකාරව සකස් කරලා තිබුණ බව මේ අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේට දැනුවත් කරා තථාගතයන් වහන්සේ මේ වඩින්නට කාලය බව. ඉන් පසුව තථාගතයන් වහන්සේ පින්වත්නි වැඩම කරනවා මේ සන්තාගාරයේ පරි පරිහරණය කරන්න පළමු පරිභෝග කරන්න. ඒ වැඩපු විදිහක් පින්වත් මේ අර්ථ කතාව තුළ බොහොම අලංකාර ලෙස දක්වලා තියෙනවා. ඉතින් ඒ අලංකාර ලෙස මහා බොහොම වර්ණාමින් යුක්තව තථාගතයන් වහන්සේ බුද්ධ ශරීර විලාසය දක්වලා තියෙනවා පින්වත්. ඉතින් ඒ තථාගතයන් වහන්සේ වැඩම කරනකොට බුද්ධ ඉවි විලාසයේ ඒ බුද්ධානුභාවය හකුලාගෙන වැඩියේ නැහැ. තථාගතයන් වහන්සේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන ආකාරයට ඒ උතුම් වූ පාරමිතා ශක්තිය වලින් යුක්ත මහා උත්කමයේ ඒ උතුමන් වහන්සේ පින්වත්නි හරියට සඳහන් කරලා තියෙනවා නැව් දහසක බඩු එක නැවකට දැම්මා වගේ. ගැල් දහසක ඒ කලත දහසක බඩු එක කලත්තයකට දැම්මා වගේ. ගංගා 25ක පමණ ජලය එක මුව දොරකින් නිකුත් වුණා වගේ පින්වත්නි ඒ උතුමන් වහන්සේ ඒ තරම් පාරමී පුරපු උත්මයෙක් මේ තුන් ලෝකෙ වෙන ඇත්තේ නැහැ. ඒ උතුමන් වහන්සේගේ ගුණ දරන්න දරා ගැනීමට අපෝසත් වුණාමෙන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ උතුමන් වහන්සේ පින්වත්නි වඩිනකොට ඒ බුද්ධ ශරීරයේ ඉදිරියෙන් රශ්මි ධාරාවක් පින්වත්නි ගිහිල්ලා අසූරයනක් පමණ දිශාවට පැතිරලා යනවලු. පිටිපස්සෙනොත් රශ්මි ධාලාවක් රන්වන් රශ්මි ධාලාවක් ගිහිල්ලා අසූරයනක් පමණ දිහාවට ගමන් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වම් පැත්තෙනුත් දකුණු පැත්තෙනුත් අසූරියනක් පමණ දිශාවට රශ්මි දාලාවන් ගමන් කරනවා. ඒ වගේම කේශ කාල්ල ඒ ශිරස තුලින් ඒ රශ්මි ධාරාවන් ගමන් කරලා පින්නා අසූරියනක් පමණ දිහාවට නිකුත් වෙලා යන බවයි මේ සඳහන් කරලා තියෙන්නේ පින්නා. ඉතින් මේ විදිහට බුද්ධානුභාවයෙන් යුක්තව තථාගතයන් වහන්සේ ඒ නොඑක ආකාරයේ මල් වලින් ඒ පුදමින් ඒ වගේම තුරුණුවන්ගේ ಗುಣ ගායනා වෙන ඒ විදිහට මහා බුද්ධානුභාවයෙන් ලැබමින් පින්වත්නි වැඩම කරපු බව සඳහක්වලා තියෙනවා මේ සූත්‍ර දේශනාවේ අර්ථ කතාව තුල. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේ වැඩම කරලා පා දෝවණය කරගන්න තිබුණ ඒ පා ජලය පා දෝවණය කරගෙන තථාගතයන් වහන්සේ පළමුව වැඩම කරන්නට යෙදුනා මේ සන්තාගාරය ඇතුළට. සන්තාගාරය ඇතුළට වැඩම කරලා ඒ පණවල තිබුණ ඒ ආසනේ ඒ සඳහන් කරලා තියෙනවා පින්වත් මේ තථාගතයන් වහන්සේ ඒ මහා විශාල ශාලාවේ ඒ ශාලාවේ මැද හරියක් වෙන්න මහා විශාල කණුවක්ක තමයි ඒ මේ පිට තියාගෙන ඉන්න පුළුවන් ආකාරයට තථාගතයන් වහන්සේට ඒ ආසනය පනවලා තිබුණේ. ඉතින් මේ ආසනයේ වැඩම වැඩ සිටියා තථාගතයන් වහන්සේ වැඩ සිටියා. ඒ වගේම රහතන් වහන්සේලාත් ඉන්පසුව පාදෝවණය කරගෙන මේ සංතාගාරයේ ඇතුළට වැඩම කරලා ඒ ආසන පනවලා තිබුණ ඒ ආසනේ තථාගතයන් වහන්සේට පිටුපසින් නැගෙනහිර දෙසාව බලාගෙන වැඩ සිටියා. දැන් බලන්න පින්නාති අපේ හිතට හරියට මවා ගන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේ ඒ ආසනයේ ඒ නැගෙනහිර දිශාව බලාගෙන වැඩ සිටියා. පසුව මහරහතන් වහන්සේලා වැඩම කරලා එතන මහරහතන් වහන්සේලාත් නැගෙනහිර දේශ බලාගෙන තථාගතයන් වහන්සේට පිටුපසින් ඒ ආසනවල වැඩ හිටියා. පසුව මේ ශාක්‍යයන් විසින් පින්නාති ශාක්‍යයන් විසිනුත් පාදෝවණය කරගෙන ඒ ශාක්‍යයන්ුත් ඒ සකස් කරලා ඒ අයට වාඩි වෙන්න තිබුණා තියෙන ඒ හංස පියාට වලින් කරන ලද කොට්ටවල අසුන්ගත් බව දක්වලා තියෙනවා. පහසුවෙන් තුන්නම් රාත්‍රියක් රැ එළි වෙනකම් ධර්මය අහන පහසුවෙන් අසා ගැනීම සඳහා. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේ ඒ වැඩම කරායින් පසුව තථාගතයන් වහන්සේ සහ රහතන් වහන්සේලා ඒ උතුමන් වහන්සේලා දිහා බලාගෙන මේ ශාක්‍යයන් පින්වත්නි ඒ උතුමන් දිහා ඒ උත්තමයන් ඒ නික්ලේශී ඒ උතුමන් දිහා බලාගෙන පිටපසින් ඒ අසුන් ගන්නට යෙදුනා. ඒ ඇත්තන සකස් කරලා තිබෙන ආසන වලින්. ඉතින් ඒ විදිහට වැඩම ඉන්නාට පස්සේ තථාගතයන් වහන්සේ රාත්‍රී දෙකක් රාත්‍රී දෙකක් මේ ශාක්‍යයන්ට ධර්මය දේශනා කරා. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන්නට යෙදුනා. බොහෝ සේනාසන, ඒ ආවාස දානි ආනිසංස ආදිය ප්‍රකාශ කරමින් ධර්මය දේශනා කරපු බව පින්වත්නි මේ අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා. ඒ කරපු දේශනාව පොත්වල සඳහන් වෙලා නැහැ. මේ අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා මේ භාගතුන් වහන්සේ සාක්‍යයන් බොහෝම සතුටුපත් කරපු බව මේ දානේ ආනිසංස දක්වමින් දේශනා කරු බවයි දක්වලා තියෙන්නේ. ඉතින් ඊළඟට භාගතුන් වහන්සේ එසේ ශාක්‍යයන් බොහෝම සතුටින් ධර්මයේ දේශනා කරලා ආනන්ද මහරහතන් වහන්සේට ආරාධනා කරනවා. තථාගතයන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා පටිභාතුතං ආනන්ද කාපිලවත්වාන ශාක්‍යයන්ං සේකෝ පටිපදෝ පිට්ටිමේ අගිලායති. තමහං ආයමිස්සාමීති. තථාගතයන් වහන්සේ දේශනා කරන ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්දය මගේ පිට ටිකක් ගිලන් වෙලා ඒ නිසා මේ ගිලන් භාවය දුරු කර ගැනීම සඳහා මම එළවෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට බාර කරනවා සීක ප්‍රතිපදාව පිළිබඳව ධර්මය දේශනා කරන්න කියලා. මේ සූත්‍ර දේශනාවේ නම සීක සූත්‍ර දේශනාව. ඒතර තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට බාර කරන්නට යෙදුන බව මේ දේශනාව තුළ දක්වලා තියෙනවා සීක ප්‍රතිපදාව පිළිබඳව ධර්මය දේශනා කරන්න කියලා. ඒතර අත්කතාව තුළ දක්වලා තියෙනවා පින්නාත්නි ඇයි ආනන්ද මහරහතන් වහන්සේට මේ දේශනාව බාර දුන්නේ ඒකට හේතුව පින්නාදී අර්ථකථාව දෝ දක්වලා තිනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්නවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සෛරුත් මුගලන් ආදී උතුමන් වහන්සේලා වැඩ ඉන්නවා ඇයි ආනන්ද ස්වාමීන් වහන්සේටම බාර කරේ ඒකට හේතුව දක්වලා තිනවා පින්නාදී අපිටත් ඒ ගැන විමසා ගන්න එක හරියම වටිනවා කුමන්ද ඒකට හේතුව ආනන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මය අහන්ද එතන හිටපු ආයත ඒ පිරිසගේ ආධ්‍යාසය වශයෙන් කියලා. ඒ කියන්නේ පිරිසගේ කැමැත්තක් තිබුණා ආනන්ද මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරලා ඉන් පසු ආනන්ද ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරන්න දෙනවා නම් හොඳයි කියන බලාපොරොත්තුවක් මේ ශාක්‍යයන් තුල තිබුණා. ඉතින් මේ ශාක්‍යයන් ආනන්ද මහරහතන් වහන්සේට බොහෝම කැමති ආනන්ද මහරහතන් වහන්සේගේ බණ අහන්න පවා ගිය බව සූත දේශනාවන්ද දක්වලා තියෙනවා. ඒ නිසා ඒ පිරිසගේ එතන හිටපු පිරිසගේ කැමැත්තක් තිබුණා ආනන්ද මහරහතන් වහන්සේගෙනුත් ධර්මයක් විශ්‍රවණය කරගන්න. ඒ නිසායි තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට බාර කරන්නට යෙදුනේ. ආනන්ද ස්වාමීන් වහන්සේට සීක ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරන්න හේතුව අර්ථකථාව තුළ දක්වලා තියෙනවා. එතන හිටපු පිරිස. ඒ එතන හිටපු පිරිස මේ සීක ප්‍රතිපදාව කියන්නේ පින්නත්නේ ඒ ගැන විමසාගත්තොත් ඒ අර කාරණයට කලින් සීක ප්‍රතිපදාව කියන්නේ රහත් වෙච්චි නැති අසේක කියනවා රහතන් වහන්සේලාට. ඒතකොට සීක කියන්නේ සෝවාන් මාර්ගස්ත, සෝවාන් පලස්ත, සකු르දාගාමි මාර්ගස්ත, සකු르දාගාමි පලස්ත, අනාගාමි මාර්ගස්ත, අනාගාමි පලස්ත කියන මේ මේ පුද්ගලයන්ට තමයි මේ සේක ප්‍රතිපදාව හැටියට රහත් නොවිච්චි උතුමන් පිළිබඳවයි මේ දේශනාව දක්වලා තියෙන සේක උතුමන් හැටියට. ඒක අසේක හැටියට දක්වනවා රහතන් වහන්සේලා. ඒතර ආනන්ද මහරහතන් වහන්සේ කියන්නේ සේක පුද්ගලයෙක්. ඒ කියන්නේ හික්මන කෙනෙක්. තාම රහත් වෙලා නැහැ. ආනන්ද මහරහතන් වහන්සේට මේ ධහම දේශනා කරන්න අසේක ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරනකොට ඒ උතුමන් වහන්සේට බොහොම පහසුවෙන් ඒක දේශනා කරන්න පුළුවන්. තමන් අවබෝධ කරගත්තු තැන දක්වනකොට බොහොම පහසුවෙන් ඒ පිළිබඳව දක්වන්න පුළුවන් කියලා අර්ථ කතාවේ දක්වලා තියෙනවා. ඊළඟට එතනත් හිටියසේක පුද්ගලයෝ. ඒ ශාක්‍ය ඥාතීන් පිරිස අසල හිටියසේක පුද්ගලයෝ. ඒ සෝවාන් වෙච්ච අය, සකෘදාගාම වෙච්ච අය එහෙම හිටියා. ඒතකොට රහත් වෙලා හිටපු නැති අයට මේ සේක ප්‍රතිපදාව පිළිබඳව දැනගන්නකොට ශ්‍රවණය කරගන්නකොට ඒ ශ්‍රවණය කරගන්න අයටත් ඒ තැන් දක්වනකොට ඒ පහසුවෙන් ඒක සලකා බලා ගන්න පුළුවන්කමක් තියෙන බවයි අර්ථ කතාව තුළ දක්වලා තියෙන්නේ. ඒ නිසායි ආනන්ද ස්වාමීන් වහන්සේට මේ සීක ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරන්නට භාගතුන් වහන්සේ බාර කරේ. ඉන් අනතුරුව මේ සීක ප්‍රතිපදාව පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරන්න බාර දුන්නායින් පසුව ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා මගේ පිට පිට ගිලන් වෙලා. ඒ කියන්නේ පිටේ ටිකක් රිදෙන නිසා භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට බාර කරපු බව මේ සූත දේශනාව තුළ දක්වලා තියෙනවා. අර්ථ කතාව තුළ දක්වනවා පින්වත්නි. තථාගතයන් වහන්සේ සයවසර බෝසත් ජීවිතයේදී දුෂ්කක්‍රියා කරන්නට යෙදුනා. ඒ වගේම වාතාබාධයක් හැදිලා තියෙනවා. මේ නිසා තථාගතයන් වහන්සේට පිට තුළ රිදීම් ස්වභාවයක් හටගත්ත බව. නමුත් මේකම කාරණයක් නෙවෙයි කියනවා. මේකම හේතුවක් නෙවෙයි කියනවා. තවත් හේතුවක් තියෙනවා තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට බාර කරලා තථාගතයන් වහන්සේ සයනය කරනවා. තථාගතයන් වහන්සේ සිංහ සෙල්ලාවෙන් උත්තාන සංඥා මානසිකරිත්වා නැගිටින සංඥාව සිහිය තියාගෙන තථාගතයන් වහන්සේ නිදා ගන්නවා. එතකොට නිදා ගැනීමේ ඉරියව්ව, ඒ සැතපෙන ඉරියව්ව, ඒ ිටපු අය පින්නාදී බලාපොරොත්තුවක් තිබුණ බව දක්වලා තියෙනවා. ඒ නිසයි නමුත් තථාගතයන් වහන්සේට සතියක් හෝ දෙකක් සමාපatti බලෙන් ඒ කායික අපහසුව දුරු කරගන්න පුළුවන්කමක් තියෙන දුරු කරගෙන ධර්ම දේශනා කරගන්න බුදු කෙනෙකුට පුළුවන්කමක් තියෙන බව අර්ථ කතාවේ දක්වලා තියෙනවා. නමුත් මේතන හිටපු පිරිසගේ පින්නාත්මේ කැමැත්තක් තිබුණා. කැමැත්තක් තිබුණා මොකද්ද තථාගතයන් වහන්සේ සතර ඉරියව්වෙම මේ ශාලාව පරිහරණය කරනවා නම් හොඳයි කියලා. ඒතර සතර ඉරියව්වෙම පරිහරණය කර අභාගතුන් වහන්සේ පාදෝවණය කරගෙන තැන ඉඳන් පාදෝවණය කරගෙන ආසනයේ ළඟට වැඩම කරලා එතන ටිකක් හිටගෙන ඉඳලා භාගතුන් වහන්සේ ආසනය පරිහරණය කරන්න යෙදුනා. ඉතින් මේ සතපෙන ඉරියව්වෙන් යුක්තව භාගතුන් වහන්සේ පරිහරණය කරගන්න යෙදුනා. එතන පනවලා තිබුණ මහා බොහෝම අලංකාර ලෙස පනවලා තිබුණ ඒ කැපසරුප් කොට සකස් කරලා තිබුණ ඒ ආසනේ ඒ භාගතුන් වහන්සේ සිංහසෙයියාවෙන් මදක් සැතපුණ බවයි දක්වලා තියෙන මේ සූත්‍ර දේශනාව තුළ. ඉතින් මේ ඉන් පසුව ආනන්ද ස්වාමීන් වහන්සේ පින්වත්නි ඊළඟට මේ සේක ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරනවා. දේශනා කරනවා පින්වත් මේ විදිහට ඉද මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති. ඉන්ද්‍රියේසු වුත්වද්වාරෝ හෝති. භෝජනේ මත්තඤ්ඤෝ හෝති. ජාගරියන් අනියුත්තෝ හෝති. සත්තෙහි සද්දම්මේහි සමන්නාගතෝ හෝති. චතුන්නා ඥානානං ආභිසේජිකානං ditta ධම්ම සුඛ විහරාණං ආදි වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ සීක ප්‍රතිපදාව කියලා. අපේ ජීවිතේටත් පින්නාන්ට මේ කාරණාවන් බොහෝම වැදගත් වෙනවා. මොකද්ද මේ හික්මන ප්‍රතිපදාව? ඒ සීක පුද්ගලයන් වගේම මේ පුතග්ජන ස්වභාවයෙන් ගත කරන සියලුම දෙනාට අපි කල්යාණ පුතග්ජන හෝ පුතග්ජන ස්වභාවයෙන් ඉන්න හෝ හැම කෙනෙකුටම පින්නාදී අපි හැම දිනෙකටමත් මේ ප්‍රතිපදාවමයි අවශ්‍ය වෙන්නේ පින්වත්නි නිර්වාණ සැනසීම ලබන්න. මේ මාර්ගඵලයන් ලබා ගන්න මේ ප්‍රතිපදාවමයි හේතු වෙන්නේ. ඒතර මොකද්ද මේ ප්‍රතිපදාව පින්වත්නි? මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සීල සම්පන්නෝ හෝති. සීල සම්පන්න හෝති. ඉන්ද්‍රියසු බුද්ධද්වාරෝ හෝති. භෝජනේ මත්තඤ්ඤෝ හෝති. జాగරියං අනුයුක්තෝ හෝති. සත්‍යෙහි සද්දම්මේ සමන්නාගතෝ හෝති. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ සීක ප්‍රතිපදාව සීල සම්පන්නව හොති පළවෙනි කාරණය තමයි සිල්වත් භාවය සිල්වත් භාවය පිළිබඳව ආනන්ද ස්වාමීන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මොකද්ද මේ සිල්වත් භාවය කතංච මහානාම ආර්ය ශාවකෝ සීල සම්පන්නව හොති මොකද්ද මේ සීල සම්පන්න භාවය ඉද මහානාම ආර්ය ශාවකෝ සීලවා හෝති පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සීලවන්ත භාවය කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සංවරයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නයෙන් යුක්තව අනුමත්තේසු වජ්ජේසු බය අනුමාත්‍ර වූ වරදේ පවා බය දකින්න විදිහයි සීල සංවර භාවය හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සේක පුද්ගලයා පිළිබඳව සඳහන් කරන්නේ. ඒතකොට සේක පුද්ගලයා ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්න යුක්තව අනුමාත්‍ර වර්ධේ පවා බය දකිමින් වාසය කරන කෙනා අන සීල සම්පන්න භාවය. ඒ විදිහටයි මේ සීක පුද්ගලයා පිළිබඳව සඳහන් කරන්නේ. ඒතර පාතිමෝක්ඛ සම්වර සීලය කියන්නේ පින්වත්නි නිර්වාණය සතර අපාය ආදී අපායන් වලට වැටෙන්න දුක් ආදීයට වැටෙන්න නොදී ගලවා ගැනීමට පාතිමෝක්ඛ සංවර සීලය හැටියට දක්වලා තියෙනවා. එතකොට අපි ආ කියන උපසම්පදා ස්වාමීන් නමක් නම් සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් ඒවා ගිහි පින්වතෙක් නිර්වාණය උදෙසා ඒ දිවි හිමියෙන් සීලයක් රකිනවා නම් ඒ දේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. ඒතර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ පින්වත්නි අර විදියට ආචාර ගෝචර සම්පන්නව තමන්ට නිවැරදි සුදුසු ප්‍රදේශයක වාසය කරන්න සුදුසු ප්‍රදේශ සුදුසු තැන් පිළිබඳව දැනගෙන ඒ වගේම අනුමාත්‍ර වරදෙහි පවා බය දක්වමින් ඒ කියන්නේ කුඩා වූ වරදක් පවා සිද්ධ කරගන්නේ නැහැ. කුඩාවත් වරදක් පොඩි වරදේ පවා බය දකමින් වාසය කරනවා අන්න ඒකයි ආර්ය ශාවකයා සීල සම්පන්න භාවයේ කිය හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්න යෙදෙන්නේ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කොහොමද කතංච මහානාම ආර්ය ශාවකෝ ඉන්ද්‍රියසු වෘත්තද්වාරෝ හෝති. ඉන්ද්‍රිය සංවරභාවය කොහොමද කියලා දේශනා කරනවා. කොහොමද දේශනා කරන්නේ ඉන්ද්‍රිය සංවරභාවය ඉද මහානාම ආර්ය ශාවකෝ චක්කුණා රූපං දිස්වා ඇහෙන් රූපයක් දැක න නිමිත්තක් ගාය හෝති නානුභ්‍යංජනක් ගාය හෝති යත්වාදි කරන මේතං චක්කු ඉන්ද්‍රියං අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සං පාපකා කුසලා ධම්මාන් වාසය ආනසමින්න සඳහන් කරනවා මේ ඇයින් රූපයක් බලලා මේ ඒ රූපයේ පිළිබඳ නිමිති අනුනිමිති ආදිය ගන්නෙ නැහැ මේ ආර්ය ශ්‍රාවකයා සේක හික්මන පුද්ගලයා වගේම සත්‍යාගත ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවක වූ අපි හැම දිනෙකම පින්වාද මේ ඉන්ද්‍රිය සංවරභාවය ඇති කරගන්න සීල සංවරභාවය ඇති කරගන්න පාතිමෝක්ෂ සංවර සීලය හික්මවා ගන්න බොහෝම අවශ්‍ය කරන දෙයක් තමයි ඉන්ද්‍රිය සංවරභාවය කියන්නේ. මේ ලෝකේ අපි පරිහරණය කරනකොට මේ ලෝකයේ තියෙන දේවල් මේ ඈත් දැස් වලින් බලනකොට එවාගෙම ශ්‍රවණය කරගන්නකොට ඒ වගේම මේ ආයතනයන් තුලින් ඇස කන නාසය දිව ශරීරය ආදී ඉන්ද්‍රියන් තුලින් මේ ලෝකේ පරිහරණය කරනකොට පින්නන්නේ ඒ ඒ දේවල් වලට ඇලෙන්නේ නැතුව ඒ ඒ දේවල් වල පින්නන්ද ඉන්ද්‍රිය සංවරභාවය ඇති කර ගන්නවා නම් ලෝභයක් ඇති කරගන්නෙත් නැහැ ගැටීමක් ඇති කරගන්නෙත් නැහැ ලෝභ සහගතව නොවි දේශ සහගත නොවි ඒ දැනෙන අරමුණු පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව පින්වත්නි දකින විදිහට හිත සකස් කරගන්නවා නම් අන්නේ ඉන්ද්‍රිය සංවරභාවය. මේ පින්වත් අය අහලා ඇතිනේ අනුරාධපුරේ දිශාවට වැඩම කරපු මේ මිහින්තලයේ සිට ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්ත්‍රියක් දැකලා ඒ හිත්‍රි ස්ත්‍රිය hina වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ අට්ටික සංඥා වැඩිලා රහත් වුණ බව ඒ විදිහට පින්වත් ඉන්ද්‍රිය සංවරභාවය ඒ විදිහට ඒ සේක පුද්ගලයෝ තුල සකස් වෙනවා පින්වත්. අපි හැම දෙනෙක්මත් මේ ලෝකයේ පින්වත් රාග නොඑක ආකාරයේ අරමුණු වල නිමිති අනුනිමිති ගන්නෙ නැතුව ඒ වගේම දේශ සහගත ඒ නිමිති ගන්නෙ නැතුව වාසය වෙන විදිහ යෝනිසෝ මානසිකාරය නිවැරදි මානසිකාරය තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම මානසිකාරයෙන් යුක්තව මානසිකාරය වෙන විදිහට සකස් කරගන්නවා නම් අකුසල මානසිකාරයක් නොයිපදේ අන්න ඒක යෝනිසෝ මානසිකාරය ඒ ඒ ඒ ඉන්දිය සංවර භාවය පින්නන්නේ නිසා අපේ ජීවිතයටත් මේ කාරණා බොහොම වැදගත් වෙනවා සීල සංවරභාවය, ඉන්ද්‍රිය සංවරභාවය. ඉන්ද්‍රිය සංවරභාවය බොහෝමත්ම වැදගත් වෙනවා. මේ පින්නත් අයට මතක ඇති සඳහන් වෙනවා ධර්මයේ තුල ඒ සුභක්ම කියලා දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය අප්සරාවන් දහසක් පිරිවරාගෙන දිව්‍ය ලෝකෙ පින්වත්නි බොහොම විනෝද වෙමින් ඉන්නවා. ඒතකොට 500ක් අප්සරාවන් අර 500ක් අප්සරාවන් විසින් මෙලන ලද මල් මාලා සකස් කරලා දිව්‍ය පුත්‍රයාට පලඳනවා කියනවා. ඒ වෙලේ පින්නන්නේ 500ක් අප්සරාවන් අතුරුදහන් වෙනවා. මල් වැටෙන්නේ නැති නිසා බලනකොට පින්නාත් ඒ 500ම දිව්‍ය පුත්‍රය අරමුණු කරලා බැලුවා. ඒ 500ක් අප්සරාවන්මම ගිහිල්ලා පින්නාත් මේ අවීචී ඉපදිලා, නිරේ ඉපදුනා. දෙවියා අරමුණු කරලා බලනවා අපිත් කොහෙද ඉපදෙන්නේ? නිරේ ඉපදෙන්න වෙන බව දැනගෙන තථාගතයන් වහන්සේ ළඟට එනවා. භාගතුන් වහන්සේ වැඩ සිටපු නිසාම තථාගතයන් වහන්සේ පින්නාත් ළඟට ඇවිල්ලා අතීතය ගැන හිතනකොට පසුතැවිලක් ඇති වෙනවා, තැති ගන්නවා. අනාගතය ගැන හිතනකොටත් ඇති ගැනීමක් ඇති වෙනවා. එයි දන්නවා සතර අපායට වැටෙන්න වෙන්නේ කියලා. ඒ වෙලේ පින්වත්නි තථාගතයන් වහන්සේ දිව්‍ය පුත්‍රයාට ඇතුළු පිරිසට දේශනා කරන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා නාඤ්ඤත්‍ර බොද්ධංගා තපසා නාත්තන්ත ඉන්ද්‍රිය සංවරා. මේ බොද්ධංග තපසත් බොද්ධංග ධර්මයක් ඉන්ද්‍රිය සංවරයක් වෙන වෙන මේ සොත්තියෙන් පස්සාමින පානි නම් මේ සත්‍යයට වෙන පිහිටක් දකින්නේ නැහැ කියනවා. එතනදත් තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය සංවරභාවය තියෙන වටිනාකම දක්වලා තියෙනවා. නිසා අපේ ජීවිතයටත් පින්වත්නි මේ ලෝකේ නොඑක ආකාරයේ වැරදිලා දැනෙන රැවටිලා දැනෙන ඇත්ත වූ දෙයක් නෙවෙයි වැරදි ලෙස දැනෙන අවිද්‍යාව නිසා සකස් වෙන මේ අකුසල දහමේ තියෙන නිවැරදි ස්වභාවය නොදන්නාකම නිසා මේ ලෝකේ නිමිති අනුනිමිති ආදිය යුක්තව කෙලෙස් ඇති කරගන්නවට වැඩිය ඒ දේවලින් බැහැර වෙලා යෝනිසෝ මනසිකාරයෙන් ඇති කරගන්නවා නම් අන්න ඒකම පුදුමාකාර සැනසීමක් නිවීමක් ඒ නිර්වාණය උදෙසා උපකාර වෙනවාමයි. ඒ නිසා මේ සීක ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දක්වන්නේ පින්වත්නි කතංජ මහානාම අරිය ශාවකෝ භෝජනේ මත්ඤ්ඤෝ හෝති. මේ ආර්ය ශාවකයා භෝජනේ මාත්‍රණතාවයෙන් යුක්තව ඒ දේවල් පරිහරණය කරන්නේ කොහොමද? ඉද මහානාම අරිය ශාවකෝ පරිසංකායෝනිසෝ ආහාරං ආහාරේති. නිවැරදි මානසිකාරයෙන් යුක්තව ප්‍රත්‍යක්ෂාවෙන් යුක්තව පරිහරණය කරනවා. සිව්පසේ පරිහරණය කරන්න වෙනවානේ. මේ ලෝකේ ජීවත් වෙන අපිට මේ ජීවිතේ සම ස්වාමීන් වහන්සේලා හැටියට අපිට සිව්පසේ පරිහරණය කරන්න වෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන ගිනානත්පත් මේ පින්නත් අයටත් මේ දේවල් අවශ්‍යයි. ඒ ස්වාමීන් වහන්සේ නමක් හැටියට මේ පරිහරණය කරන සිව්පසයේ භෝජනයේ මාත්‍රන්තාවය පිණ්ඩපාතය පිණ්ඩපාතය පරිභෝග කරනකොට ඒකේ මාත්‍රන්තාවය දැනගෙන ඒ දේ පරිහරණය කරන්නේ කොහොමද පින්වත්නි? මේව දවාය න මදාය න මණ්ඩනාය ප්‍රත්‍යක්ෂා කරනවා පින්වත්නි. නේව දවාය ක්‍රීඩා පිණිස නෙවෙයි. ඒවා කෙලි පිණිස නෙවෙයි. මදේ වැඩි කරගන්න නෙවෙයි. ලස්සන කරගන්න නෙවෙයි මේ දේ ආහාරය ගන්නෙ. කුමක් නිසාද පින්නාත්නි? යාවදේ විමස කාය ස්ථිතිය. මේ කයේ පැවැත්ම සඳහා. කයේ පැවැත්ම සඳහා විහිං සූපරිතියා භ්‍රමචර්යානුග්‍රහය. මේ භ්‍රමචර්යාවට අනුග්‍රහය පිණිස පුරාණංච වේදනං පටියංකාම නවංච වේදනන්න උපාදිස්සාම පැරණි වේදනාවන් දුරු කර ගැනීම සඳහා අලුතෙන් හටගන්න තියෙන වේදනාවන් දුරු කර ගැනීම සඳහා තමයි මේ ආහාරය ගන්නෙ ආදි වශයෙන් පින්වත්නි යාත්‍රාජ මේ භවිෂ්‍යති මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්නයි මේ ආහාරය ගන්නෙ කියන තත්වේක්ෂාවෙන් යුක්තව පින්වත් මේ ආහාර පරිභෝග කරනවා කවුද තථාගත ආර්ය ශ්‍රාවකයා සීක ප්‍රතිපදාවෙන් යුක්තව හික්මෙන කෙනා මේ විදිහටයි කටයුතු කරන්නේ. භෝජනයේ මාත්‍රණතාවය දැනගෙනයි පරිභෝග කරන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙන ධර්ම තුල දක්වලා තියෙන්නේ ආහාර අනුභවය තුල අනුභව කරනකොට ආහාර වළඳලා ඉවර වෙන කලින් බත් පිටවල් හතරක් පහක් තියෙද්දි ඒ ටික නතර කරලා ජලය ඒ ඒ ඉඩතට ජලය පරිභෝග කරන්න කියලා ජලය පානය කරගන්න කියලා. ඒ විදිහට පින්නාලි ඇයි ඒක අවශ්‍ය වෙන්නේ? මේ බුද්ධ ශාසනය තුල හික්මනකොට මේ ආහාරය තුලින් පින්නාති බාධාවන් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා හික්මනකොට. ඒ ආහාරය පිළිබඳව ආසාවන් ඇති වුණොත්, ලෝභ සහගත අරමුණු ඇති වුණොත් එහෙම, ඒ වගේම බොහෝම ප්‍රතිපදාවට අපහසුාවක් වෙනවා. මේ බෝධනේ මාත්‍රණතාවය දැනගන්න බැරි වුණොත් එහෙම. ඒ නිසා බෝධනේ මාත්‍රණතාවයෙන් යුක්තව පරිභෝග කරනවා. සේක පුද්ගලයා පින්වත් මේ විදිහටයි හික්මන්නේ. ඊළඟට කතංච මහානාම අරිය ශාවකෝ జాగරියන් අනුයුක්තෝ හෝති. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා జాగරියාන යෝගය. සීල සම්පන්න භාවයත්, ඉන්ද්‍රිය සංවරයත්, ඒ වගේම භෝජනයේ මාත්‍රණතාවයත් జాగරියාන යෝගය. జాగරියාන යෝගය කියන්නේ පින්වත්නි ආනන්ද ස්වාමීන් දක්වන්නේ කොහොමද? ඉද මහානාම අරිය ශාවකෝ මේ මහානාම ආරිය ශාවකයාට දේශනා කරන අරිය ශාවකයා දිවසං චංකමේන නිසජ්ජාය ආවරණීහි ධම්මේ චිත්තං පරිසෝදේති. ආනසාමනාදී දක්වනවා දහවල් කාලයේ සක්මණෙන් සහ පරියංකයෙන් යුක්තව දෙගැනීමෙන් සහ ඇවිදීමෙන් යුක්තව ඒ ඉරියව්වෙන් පංචනී ආවරණීය ධර්මයන්, නීවරණ ධර්මයන්, නිවන ආවරණය කරන ධර්මයන් වලට හිතේ ඉඩක් නොදී වාසය කරන පංච නීවර ධර්මයන් හිතට ඇතුළත් ඇතුළත් වෙන්න නොදී හිත ආරක්ෂා කරගන්නවා දහවල් කාලේ ඊළඟට ආනන්දසාන්නාංශ දේශනා කරනවා රත්ත්‍යා පඨම යාමං රාත්‍රී ප්‍රථම යාමේ ඒ කියන්නේ පින්වත්නි 6 සිට 10 පමණ තෙක් ඒ රාත්‍රී ප්‍රථම යාමයයි 10 සිට 2 දක්වා කාලයේ මධ්‍යම යාමයයි දෙකෙන් පසු අවසන් යාමයක් කියන මේ මේ යාම තුනෙන් යුක්තව තථාගත ශ්‍රාවකයා සත්‍රි පඨමයාමං චංකමේන නිසජ්ජාවරණීය ධම්මෙහි. ඒ සක්මණින් සහ පරයන්ෙන් යුක්තව ඒ ආවරණීය ධර්මයන් පංච නීව ධර්මයන් හිතට ඇතුළත් වෙන්න දෙන්නේ නැතුව හිත ආරක්ෂා කරගන්නවා. මෙන්න జాగරයාම යෝගිය නිදිවැරීම කියන්නේ එහෙම. නැතුව ලෝභාසහගත අරමුණු හිතට ඇතුළත් කරමින් ඒ නිදිමැරීම జాగරයාම යෝගේ නොවේ. නීවරණ ධර්මයන් හිතට ඇතුළත් වෙන්න දෙන්නේ නැතුව වාසය පිරගැනීමයි පින්වත්නි මේ జాగරියාණු යෝගය පිළිබඳව දක්වලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා රාත්‍රී මජ්ජිම යාමං මධ්‍යම යාමේ දක්ෂිනේන පස්සේන සිංහසෙය්‍යං කප්පේති පාදේ පාදං අච්ඡාත දේශනාව තුළ දක්වලා තියෙන්නේ දක්ෂිනේන පස්සේන සිංහසෙය්‍යං කප්පේති පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජාන උත්තාන සංඥා මානසිකරිත්වා ඒ මධ්‍යම යාමේදී නැගිටින සංඥාව සිහි තියාගෙන දකුණ ඇලයට හැරෙවිලා දකුණු පාදයේ උඩ වම් පාදයේ තියාගෙන පින්වත්නි සිංහ සෙයියාවෙන් සැතපෙන උත්තාන සංඥා නැගිටින සංඥාව සිහි තියාගෙන නින්දට යනවා මේ ශ්‍රාවකයා සීක පුද්ගලයා ඒ වගේම ඉන්පසුව රාත්‍රී පස්චිම යාමං පච්චුට්ටාය චංකමේන නිසජ්ජාය ආවරණි ධම්මේ නැගිට්ටායින් පස්සේ ඒ අවසාන යාමයේ දෙකේ ඉඳන් පසුව ආපහු මේ තථාගත ශ්‍රාවකයා මොකද්ද කරන්නේ? ආපහු සක්මනේ සහ පරියංකයෙන් යුක්තව ඉඳ ගැනීමෙන් කරන භාවනාවෙන් යුක්තව ආවර්ණීය ධර්මයන් හිතට එන්න නොදී මේ පංචනීය ධර්මයන් හිතට එන්න නොදී හිත ආරක්ෂා කරනවා. මේ මේ විදිහට ඒතකොට මුළු දවසම මොකද්ද වෙන්නේ පින්වත්නි? නිදි වරන්නේ මේ අකුසලයන් හිතට ඇති කරගන්නේ නැතුව වාසය කරගන්නවා. මෙහෙම තථාගතයන් වහන්සේ ශ්‍රාවකයා හික්මෙනවා පින්වත්නි. නිසා බලන්න මේ හික්මීම අපිට බොහෝම වැදගත් වෙනා මේ කාරණයන් පින්වත්නි. මේ විදිහටයි ජාගරියානි යෝගය පිළිබඳව ආනන්ද ස්වාමීන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඊළඟට පින්වත්නි දක්වනවා මේ සූත්‍ර දේශනාව තුළ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කතංච මහානාම අරිය ශාවකෝ සත්‍තෙහි සද්ධම්මේ සමන්නාගතෝ මේ ධර්ම හතක් සමන්නාගත කරගන්න ආර්ය ශාවකයා ශේක පුද්ගලයා අර කාරණා හතරත් ඊළඟට සඳහන් කරනවා පින්වත්නි සද්ධාති තථාගතස්ස බෝධින් ආර්ය ශාවකයා සද්ධාව ඇති කරගන්නවා මොකක් පිළිබඳව තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ අදාහ ගන්නවා පින්වත්නි කොහොමද ඉතිපිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි ආදි වශයෙන් ಗುಣ දැනගෙන පින්නවත්නේ හිත පහදවා ගන්නවා සද්ධාව ඇති කර ගන්නවා පැහැදීම ඇති කර ගන්නවා ඊළඟට පින්නවත්නේ කොහොමද ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සඳහන් කරලා තියෙන්නේ හිරී හිරී යති කාය දුස්තරිතේන වාචී දුස්තරිතේන මනෝ දුස්තරිතේන ඊළඟට පින්නවත්නේ සද්ධාව වගේම හිරි කියන අකුසලය හිරි කියන්නේ මොනාටද කාය දුස්චරිතේන වචී දුස්චරිතේන මං කාය දුස්චරිත මනෝ දුස්චරිත වචී දුස්චරිතයන්ට ලැජ්ජාව ඇති කරගන්නවා තථාගත ශ්‍රාවකයා ඊළඟට ඔත්තප්ප කියන පාපයට තියෙන බය ඒත් කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත වලට වත්පින්නාදී බයයි එහෙම ලැජ්ජාව ඇති කරගන්නවා බය ඇති කරගන්නවා තථාගත ශ්‍රාවකයා ඊළඟට පින්වත්නි කුමක්ද දක්වලා තියෙනවා පින්වත්නි ඊළඟට සද්ධාව, හිරි ඔත්තප්ප, ඊළඟට බහුසුත භාවය. බහුසුත භාවය දක්වනා පින්වත්නි ආනන්ද ස්වාමීන් දේශනා කරනවා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝස කල්යාණ සාත්තං සබ්බඤ්ඤණ කේවලම් පරිපූර්ණං බහුසුතං හෝති බහුසුත භාවය දක්වලා තියෙන තථාගතයන් වහන්සේ ධර්මයේ බොහෝ කොට ශ්‍රවණය කරගන්නවා ධාරණය කරගන්නවා ධාරණය කරගන්න බව මේ විදිහට දැනගන්න බව බෞද්ධත භාවය පිළිබඳව දක්වලා තියෙනවා ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්න පින්වත්නි මේ බෞද්ධ භාවයත් ඊළඟට ආර්ය ශ්‍රාවකයාට ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මාන උපසම්පදාය කාමවා දල්ල පරක්කමෝ දැඩි පරාක්‍රමයෙන් යුක්තව මේ කුසල ධර්මයන් ඇති කරගන්න උත්සාහ කරන අකුසල ධර්මයන් දුරු කරගන්න උත්සාහ කරන වීරය බෞද්ධභාවයත් වීරයත් ඊළඟට දක්වන්නේ පින්වත්නි වීරය වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ ඊළඟට දේශනා කරනවා සතිය සතිමා හෝති පරමේන සති නේපක්කේන සමන්නාගතෝ සති නේපක්කේන සමන්නාගතෝ කියන්නේ පින්වත්නි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන දේවල් තුළින් මේ වීරියත් එක්ක පින්වත්නි සමාධිය ඇති කරගන්න ඕන වීරිය වැඩි වුණොත් එහෙම සමාධිය නැතුව ඒතකොට ඉන්ද්‍රිය සම ධර්මයන් සම වෙන්නේ නැහැ මේ ඉන්ද්‍රිය ධර්මයන් සම වෙන ඒ වගේ මේ සද්ධාවත් එක්ක ප්‍රඥාව යන්න ඕනේ. නැතුව ප්‍රඥාව නැතුව සද්ධාව තිබුණොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒතකොට මේ සතිය තුල නේපක් කියන සමන්නාගතෝ කියන්නේ ප්‍රඥාවත් එක්ක යන සතියයි. මේ විදිහට සතිය ඇති කරගත්න මේ තථාගත ශ්‍රාවකයා සතිය ඇති කරගන්නවා. ඊළඟට පින්නානේ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ පින්වත්නි උද්‍යත්ත ගාමිනී පඤ්ඤා, නිබ්බේධිකාය පඤ්ඤා, ආරාග දේශ මොහද ආදී දේවල් දුර වෙලා යන ආදී නිබ්බේධික ප්‍රඥාව විදර්ශනා ප්‍රඥා යුක්තව ඇති කරගන්නවා ඒ කියන්නේ නිර්වාණ ප්‍රඥාව කියන උද්‍යත්ත ගාමිනී කියන්නේ පංච උපාදානස්කන්ධේ උදේවැය දකින ඥානින් යුක්ත වාසය කරගන්නවා මේ තථාගත ශ්‍රාවකයා. ඉතින් මේ විදිහට පින්නාති දක්වලා තියෙන මේ විද්‍යාචරණ සම්පන්න ගුණයයි. ඊළඟට පින්නාති කාල වේලාව අනුව අපි සිහිපත් කරගමු. ඉතිරි කාරණා ටිකත් මේ පසලොස් චරණ ධර්මයනොත් ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දක්වන්නේ පින්නාත්නි විද්‍යාවයි. මේ අපි සාකච්ඡා කරගත්තු පසලස්තරණ ධර්මයක් විද්‍යාවත් විද්‍යාව හැටියට දක්වන්න පින්වත්නි මේ අපි සාකච්ඡා කරපු චීල සංවරභාවය, ඉන්ද්‍රිය සංවරභාවය, භෝජනේ මාතනතාවය, ජාගරියාන යෝගය ඊළඟට සද්ධාව, හිරි ඔත්තප්, බහුසුතභාවය, වීරිය, සතිය, ප්‍රඥාව කියන මේ ධර්ම හතක්. ඒ වගේම මේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය කියන මේ ධාන හතරක් කියන දේ 15 චරණ ධර්ම හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ චරණ ධර්ම. චරණ ධර්ම හැටියට සඳහන් කරනවා. ඊළඟට විද්‍යාව කියන්නේ මොකද්ද හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟට පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල ලබන්නා වූ මේ විද්‍යාවක් හැටියට සඳහන් කරන පුබ්බේ නිවාසානුස්සති ඥානය ඊළඟට චතුූපපාති ඥානය ආසවක්කේ ඥානය කියන මේ ඥාන තුන අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා පින්නාත්නි කිකිල කුකුලා මේ කුකුල් පැටවා දෙවරක් බිහි වෙනවා මේ මව් කුසිනුත් ඒ වගේම බිත්තරිනුත් දෙපාරක් තථාගත ශ්‍රාවකයා තුන් වතාවක් ඉපදෙනවා කොහොමද පින්නාද මේ රහත් උතුමෝ පුබ්බේ නිවාසස් ඥානය ඊළඟ චතුප්පාද ඥානය ඊළඟ ආශවක්ක ඥානය කියන මේ මේ විද්‍යාව විද්‍යාව හැටියට දක්වලා තියෙනවා මේ මේ තුන උපදවා ගන්න එක පින්වාදී හරියට දක්වලා තියෙනවා. හරියට මේ කුකුලා කුබ් බිත්තර ටිකක් දාලා ඒ බිත්තර කටුව කඩාගෙන මේ කුකුළු පැටව එළියට එනවනම් කියලා කල්පනා කරනවා කිකිලිය. මේ බිත්තර හරියට උණුසුම ලබලා දීලා, උෂ්ණත්වය ලබලා දීලා. ඉතින් ඒ හිතුවත් නැතත් අර බිත්තර කටු කඩාගෙන එළියට එනවා වගේ මේ ධර්ම ටික තියෙනවනම් අනිවාර්යයෙන්ම පින්වත්නි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දහම තුළ දක්වලා තියෙනවා මේ ධර්මය සමන්දාගත් පුද්ගලයා ශේක පුද්ගලයෙක් ඇතියට අපුච්ඡණ්ඩකා ඒ කියන්නේ බිත් කුණු නොවි බිතු බිජු ඒ කියන්නේ බිත්තර කුණු වෙලා නැහැ රහත් භාවයේ පිණිස සුදුසු බවයි දේශනාවේ දක්වලා තියෙන්නේ ඒ නිසා පින්නාද මේ දේශනාව මේ පින්නත් අය නැවත නැවත කියව ගන්න මේ සූත දේශනාව බලලා ශ්‍රද්ධාව ඇති කරගන්න මේ විදිහට චරණ ධර්මත් විද්‍යාව කියන විද්‍යාචරණ ධර්මයේ ගුණය පිළිබඳව මේ තුල පසළොස් චරණ ධර්මයන් පිළිබඳව දක්වලා තියෙන්නේ. නිසා මේ පින්වත් අයටත් මේ ජීවිතේ සසරේ යන කවදා හරි දවසක පින්නාදී මේ ප්‍රතිපදාවෙමයි හික්මෙන්න වෙන්නේ. දේශනා කරන මටත් මේ ප්‍රතිපදාවෙමයි හික්මෙන්නට වෙන්නේ. නිසා මේ පින්වත් අයට ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා මේ ජීවිතේ ඒ උතුම් වූ රහතන් වහන්සේලා බිහි වෙන ප්‍රතිපදාව, ශ්‍රේක ප්‍රතිපදාව හික්මවා ගන්න මේ ධර්ම දේශනාව මේ පින්වත් අයට උපකාරයක්ම වේවා පිහිට පිනිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති